අපි කෙටියෙන් සිහිපත් කරගත්තොත් දැන් අපි ඇවිල්ලා තියෙන කාරණාව අපි දානයයි දානේ විපාකයයි ගැන තමයි මේ කතා කරගෙන යන්නේ. දානේ කියන්නේ හේතුව, දාන විපාක කියන්නේ ඵලය. එතකොට අපි මුලින්ම කතා කරා බුදුරයන් වහන්සේ දේශනා කරනවා චිත්තාලංකාරය චිත්ත පරික්කාරය කියන කාරණාව පිනිස දෙන්නා වූ දානය තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ කියන කාරණාව. ඊට පස්සේ විස්තර කරා චිත්තාලංකාරය චිත්ත පරික්කාරය කියලා කියන්නේ මොකද්ද කියන එක. එතෙන්දී තව විදිහෙන් කියනවා නම් ඒ හිතේ කුසල් සිතේ අංගයන් තියෙනවා සිහිය ප්‍රඥාව සිතේ එකඟතාවය ඊට පස්සේ ප්‍රීතිය සැහැල්ලුව ඍජු බව මෘදු බව ආදී අංගයන් තියෙනවා ආන් ඒ අංගයන් ඇති වෙලා අංගයන් පැවතිලා වැඩිම පිණිස යම් දානයක් හේතු වෙනවා නම් ඒ දානේ මහත්ඵල මහානිසංසවල පැත්තට යනවා ඉලක්ක ගහන්න බෑ මේ මෙතනින් එහා තමයි මහත්ඵල කියලා හැබැයි එයා ඉලක්කේ හැරේ හැදිලේ ඒ ගත්ත ඉලක්කේ හැරේ එතකොට ඒ කාරණාව තමයි මුලින් අපි විස්තර කරේ. ඊට පස්සේ ඒ කාරණාව විස්තර කරලා ඊට පස්සේ ගිය සතියේට කලින් සතියේ දේශනාවේදී කතා කරපු කාරණාව තමයි දැන් එහෙම බලනකොට තේරෙන අපිට මේ එකපාර එහෙම දානයක් හාහා පුරා කියලා එහෙම කරන්න හැකියාවක් නැහැ. ඒක ප්‍රගුණ කරලා ඒ දක්ෂතාවය ඉපදිය යුතුයි. දැන් අර චිත්තාලංකාරයේත් නැස කියන කරුණු ටික අපිට තවත් විදිහකින් මෙන්න මෙහෙම කියන්නත් පුළුවන්. ඒ කියන්නේ තව විදිහෙන් කියනවා නම් ඒක කුසලයක් වෙන්න. ඒ දෙන දාන්නේ කුසලයක් වෙන්න නම් කුසාසිතේ අංගෝ එහෙම හැදෙන්න ඕනේ. තව විදිහෙන් කියන්න පුළුවන් එක ඒකෙන් සිහිය දියුණු වෙන්න ඕනේ. ඒකෙන් නුවණ දියුණු වෙන්න ඕනේ. වීර්ය සිහියයි ප්‍රඥාව. නුවණට වඩා හරි වචනේ ප්‍රඥාව, සිහිය, ප්‍රඥාව, වීර්ය. සිහිය නුවණ වීර්ය කියන්න පුළුවන් ඒ ධර්මතා දියුණු වෙනවා නම් ඒක තමයි බුදුරයන් වහන්සේගේ අපේක්ෂාව ඒකෙන් තමයි දානේ මහත්ඵල වෙන්නේ. චිත්තාලංකාර චිත්ත පරික්කාර කියන එක ඒ විදිහට කියන්න පුළුවන්. තව විදිහෙන් කියනවා නම් මෛත්‍රී උපේක්ෂය. ඒතොර සිහිය නුවණ වීර්යකෙන් ධර්මතා මත සිහිතේ මෛත්‍රී උපේක්ෂා ධර්මතාත් ඉපදිනවා. ඊට අමතරව සැහැල්ලුව සැප ආදී ඊතුරු ධර්මතාත් උපදිනවා. ඒතොර සිහිය නුවණ වීර්ය කියන ධර්මතාන් තමයි ඉපදීමේ අවශ්‍යතාවය. සීලය කියන එකත් එහෙමයි. සීල කියන එකත් ඔය කට්ටිය දැන් පුරුදු කරලා ඉතින් පුරුදු කරගෙන යනකොට අන්තිමේදී මොකද වෙන්නේ? සිහිය එයාගේ අවධානය යොමු කිරීමේ හැකියාව වැඩි. කාරණාවට සංවේදීභාවය වැඩි. නේ? මොකද වෙන්නේ කොහොමද මගේ හිත වැඩ කරන්නේ කියලා ඒක සංවේදීභාවයේ අවධානය යොමු කිරීමේ හැකියාව වැඩි. ඒක සංවේදීභාවය කියන එක සිහියයි නුවණයි දෙකම සිහියයි ප්‍රඥාවයි දෙකේම එකතුවක් තමයි සංවේදීභාවය කියන්නේ. යමකට යමකට සංවේදී වෙනවා කියලා කියන්නේ විශේෂයෙන් කුසලයට අකුසලයට සංවේදී වෙනවා කියනකොට අංග දෙකක් තියෙනවා. හොඳට අවධානය යොමු වෙලා තියෙන්නත් ඕනේ. ඊට පස්සේ ඒකත් එක්කලා ඒ කාරණාව වැටහෙන්නත් ඕනේ යාට. මොකද වෙන්නේ කියන කාරණා. එතකොට සිහියයි ප්‍රඥාවයි දෙක එකතුවකට සංවේදීභාවය කියලා කියන්න පුළුවන්. එතකොට සීල කියන එකත් සිහිය නුවණ වීරිය කියන ධර්මතා තමයි ඒකනුත් හදන්නේ. බුදුරයන් වහන්සේ. ඊට පස්සේ භාවනාව කියන එකත් සිහිය නුවණ වීර්ය කියන ධර්මතාවයන්ගෙන් තමයි එතනත් හදන්නේ. පැහැදිලිද? අපි මොනවා කතා කරත් අන්තිමේදී මේවා ඔක්කොම එක ලයින් එකට එනවා. බලන එක එක පැති කෝණ විතරයි. අපි එක එක පැත්තෙන් බලපුවාම මෙහෙම පේනවා කියවට අන්තිමේදී එකම මේ එකම ධර්මතාවයකට ගොනු වෙනවා. අන්තිමේදී නිවන දිශාවට එල්ල වෙන්නේ මේ විදිහට. එතකොට ඒ කාරණාවේදී අපි අර ගිය සතියේ කලින් සතියේ දේශනාවේදී කිව්වේ එහෙම කරනකොට සීය නොවන වීර්ය වඩනවා කිව්වම දැන් භාවනා කරුත් අපි ඒක කරනවා සීලෙකුනුත් කරනකොට ඒක මේ එකපාරක් දෙපාරක් කරලා හරියන එකක් නෙමෙයි නැවත නැවත ආය ආය කරන්න ඕනි ආන්ගේ කාරණාවෙත් තමයි එයාට නැවත නැවත ආය දන් දෙන්න දැන් සීය නොවන වීර්ය භාවනාවකින් වඩනවා කියන කාරණාව සියුම් ධර්මතාවයන්ගේ ක්‍රියාත්මක වෙනවා භාවනාවට අපි ගන්නා වූ අරමුණ සියුම්. ඊට පස්සේ ඒ සියුම් අරමුණට තමයි අවධානය යොමු කරන්නේ. සියුම් අරමුණට තමයි අපි නුවණ යොදන්නේ. එතකොට සියුම් අරමුණට තමයි අපි සංවේදී වෙන්නේ. සංවේදීලා සියුම් අරමුණේ හිත පවත්වන. මම මේ සමතයක් ගැන සාමාන්‍ය කතා කරන්නේ. ලෞකික සම්මාදිට අදාළව කතා කරන්නේ. එතකොට සියුම් අරමුණට සංවේදී වෙලා සියුම් අරමුණ පවත්වන්න අවශ්‍ය වෙන විදිහට තමයි වීර්ය යොදන්නේ. ඒක සියුම් අරමුණක්. සියුම් අරමුණකට අපි මේ දේ කරොත් එහෙම ඒකේ විපාකය ප්‍රබලයි. මහත්ඵල මහානිසංස වෙනවා කියලා කියන්නේ ඒකේ ඒකෙන් ඇතිවන්නා වූ ප්‍රතිඵලය බොහෝ ඉහළ ප්‍රතිඵලයක් තියෙනවා. ඒ වගේම තමයි ඊ타මාත්ම සියුම් වූ පංච උපාදානස්කන්ධ ධර්මතාවය වටහා ගන්න ඒ කාරණාව එකේල්ලේ හේතු වෙනවා. ඊට පස්සේ සීලය කියන එක ඊට වඩා ගොරෝසුයි. අරට වඩා. අපි සීලය කියන කාරණාවේදී ඊට වඩා ගොරෝසු අවස්ථාවල් අපි රාගසිත, ද්වේෂසිත, මාන්නසිත අපි එකට එක් කරන සිත එව්වත් එක තමයි අපි බලන්නේ. එතකොට අර සියුම් භාවනා අරමුණක තියාගෙනට වඩා මේකේ <clears throat> මේකේ මේ මේක ගොරෝසුයි. ගොරෝසුයි. එතකොට ඒ ගොරෝසු අරමුණට තමයි අපි අවධානය යොමු කරන්නේ. ගොරෝසු අරමුණ අරමුණේ ස්වභාවය තමයි වටහා ගන්න උත්සාහ කරන්නේ ප්‍රඥාව. එතකොට ඒකට තමයි සංවේදී වෙලා තියෙන්නේ. ඒක සංවේදීභාවය. ඊට පස්සේ ගොරෝසු අරමුණ අර ඒ ගොරෝසු අරමුණ ගොරෝසු අරමුණ කියලා ඒ කියන්නේ ගොරෝසු අරමුණ කියන්නේ භාවනාවට සාපේක්ෂව ගොරෝසු අරමුණ නම් වූ සීලය කියන කුසල සීලය තමයි හිත පවත්තන්න ඒකෙන් වැටෙනකොට ආය ආය උත්සාහ කරමින් පවත්තන්නේ. එතකොට ඒක වීර්ය සිහිය නවන වීර්ය එතන වැඩෙන්නේ. එතකොට ඒක සිහිය නවන වීර්යමයි වැඩෙන්නේ. ඊට පස්සේ දානි කියන කාරණාවත් එහෙම තමයි. දානි කියන එකේ ඕකේ ගොරෝසුම අවස්ථාව තියෙනවා. පණවන්න පුළුවන් ගොරෝසුම අවස්ථාව පිටින්නේ දානෙ. පැහැදිලි නේද? දානි කියන කාරණාව බලනකොට භාවනාවේ සියුම් අරමුණක් එක්කලා බලනකොට සාපේක්ෂව දානි කියන කාරණාවේදී අපි බොහොම මේ ලෝකේ තියෙන මේ දේවල් එක්ක තමයි මේ දානි කියන කාරණාවේදී අපි හිත හසුරවන්නේ. ඒතොර අපේ අවධානය යොමු කරන්න තියෙන අරමුණු බොහොම ගොරෝසු අරමුණු. අල්ලන්න පහසුයි. හිතකට පටන් ගන්න හිතකට අල්ලන්න පහසුයි. ඊට පස්සේ ඒ අරමුණු ඔස්සේ තමයි කුසල් හිතේ අංග තේරුම් අරගෙන යන්න උත්සාහ කරන්නේ ඒවත් එක්ක. ඊට පස්සේ ඒ වෙනුවට තමයි වීරිය කරන්නේ. මම මේ විදිහට කුසල් සිත පවත්වන්න ඕනේ මේ අරමුණුත් එක්ක කියලා එතකොට ඒකේ සිහනවන වීරියමයි එතනත් වැඩෙන්නේ ගොරෝසුම මට්ටමේ. ඒතර කවුරු හරි කියනවා නම් බලන්නකෝ දන් දීලා වැඩක් නැහැ, සිල් කරන්නේ නැහැ, මෙතන භාවනාමයි කරන්න ඕනි කියලා. එයා හේතුඵල ධම් තේරුම් අරන් නැහැනේ. මොකද්ද මේ බුදුරයන් වහන්සේලා අදහස් කරේ කියලා එයා තේරෙලා නැහැ. එහෙම තියා අනුගානේ මේ බුදුරයන් වහන්සේලා නෙමෙයි ලෞකික සම්මාදිට්ඨිය දියුණු කරපු ඒ අය අදහස් කරපු දේවල්වත් තේරෙලා නැහැ. භාවනාව විතරයි මේ කරන තියෙන දන් දීලා සිල්ලා කර වැඩක් නැහැ කියනවා. එයාට ඒ කියන්නේ සිහිය නුවණ වීරිය ධර්මතා කොහොමද Taman තුල වැඩෙන්නේ කියන කාරණාව තේරුම් ගන්න. දාන සීල භාවනා වැඩක් නැහැ කියනවනම් කවුරු හරි කෙනෙක් නිවන් දකින්න ඕවා මොකුත් කරන්නේ නැහැ බණහන් විතරයි තියෙන්නේ කියලා මොකක් හරි එකක් කියනවනම් එයා කිසිම දෙයක් තේරුම් ගන්න. පැහැදිලි නේද? මිනිස්සු හරි කැමති මොනවා හරි ඕන්නේ නැහැ කිව්වොත් එහෙම ටිකයිද තියෙන්නේ. නේද? ඒකත් ඕනේ නැහැ මේකත් ඕනේ නැහැ කිව්වහම ආපා ඊළඟ වැඩේ ලේසි කියලා අර ලේසියෙන් ගොඩ දාන්න බලන්න. ඒක තමයි මිනිස්සුන්ගේ මානසිකත්වය. ඒ මානසිකත්වයෙන් මේ මේ ලෞකික සම්මාදිට්ඨිය ගිහලට එන එකක්වත් ඊට පස්සේ අඩු ගන්න දිව්‍ය ලෝක මානසිකත්වයකට යන එකක්වත් කරන්න අපාරු අපහසුයි. අවම වශයෙන්. එතකොට <clears throat> ඒ හින්දායි අර කියන්නේ බෝසතාණන් වහන්සේලාත් පටන් ගන්නෙ දානය කියන එකෙන් කියනවා. මේකේ අර මේ පාරමිතා පුරන්න පටන් ගන්නෙ දානි කියන එකෙන් කියනවා. මොකද ඒක ගොරෝසුම අවස්ථාවේ තියෙන එක. ඒක තමයි හොඳට කරගෙන යද්දී ආ සීලේ පැත්ත දියුණු වෙනවා ඒක. මොකද සිහිනවන වීර්ය අතන හරියට කරා නම් චිත්තාලංකාර චිත්ත පරික්කාරය පිණිස සිහිය නොවන වීර්ය සීලෙට ඔයක උපකාර කරනවා. ඒක උපකාර කරනවා එතන ඉඳන් භාවනාවට. සියුම් අරුමුණත් එක්කලා කොහොමද ඒකෙදි යෙදෙන්නේ කියන එක. තුනේම අත්හැරීම. තුනේම අත්හැරීම. තුනේම සිහිය නොවන වීර්ය. තුනම එකයි. තුනම එකයි අවස්ථා ගොරෝසු මට්ටමනු වෙනස් වීමක් තියෙනවා. එතකොට අපි පැහැදිලි කරා ඊට පස්සේ එතකොට ඔහොම කෙනා බුදුරණා දේශනා කරනවා එයා නැවත නැවත දන් දෙන්න වෙනවානේ. සත්පුරුෂ දානවල අර කියන්නේ අබින්නක් දානන් දේති කියලා මම විස්තර කරේ. නැවත නැවත දන් දෙන්න වෙනවා. මොකද නැවත නැවත පුරුදු ගන්න වෙනවා. එතකොට එයා ඒකේ සීමාවක් තේරුම් ගන්න වෙනවා. ආයෙ පාරක්. ආන් ඒක විශේෂ කාරණාවක්. මම ඕක ළඟම කට්ටියට කියලා තියෙනවා. ළඟම කට්ටියට වගේ කියලා තියෙනවා. මම නැත්නම් සාමාන්‍ය කියන්නේ නැති කාරණාවක්. දැනන් හිටියට. ඒ සීමාව ඒ කියන්නේ නිතර නිතර දන් දෙන්න කියන එක. එතකොට ඒ සීමාව සාමාන්‍යයෙන් එන්නේ අර වගේ 105ක් වගේ ප්‍රමාණයක් තමයි එන්නේ. ඒක බුද්ධ වචනේ 105ක් කියලා නැහැ. ඔබට පැහැදිලි ඇතේ මම අර කිව්ව බුදුරයන් වහන්සේ බෙදන්නේ 125කින් තමයි පරිභෝග කරන්න ඒකෙන් දන් දෙන්න කියලා. එතකොට ඒක 100ට 4ක් 5ක් වගේ ගානකට තමයි යන්නේ කෙනෙක්ට කරන්න පුළුවන් මට්ටම. එහෙම කරනවා නම් ඒකේ අපේක්ෂාව තමයි එතකොට එයා හැම වෙලාවෙම නැත්තම් අපේ මානසිකත්වය තමයි සාමාන්‍ය කෙනාගේ මේ අපිට කොයි වෙලාවෙත් ඇතරම දැන් මෙතන ඉන්නවද මේ අපෝ මට නම් ඕන තරම් මේ සල්ලිනේ තියෙන ප්‍රමාණය හොඳට මැති මට වැඩිපුරත් එක්ක තියෙනවා කියලා මානසිකත්වයක් තියෙන කවුරු හරි ඉන්නවද මේ ධර්ම සාකච්ඡාවේ මේ වැඩි වෙලා තියෙන්නේ මට නම් සල්ලි කියලා කවුරුත් නැහැ නේද එහෙම කවුරුත් නැහැ නේ එහෙම එහෙම නැහැ එහෙම නැහැ ඇයි මේ ලෝකයේ අර කාමයන්ගේ ස්වභාවය මොකද්ද ඌනෝ ලෝකෝ කියනවා නේ ඌණයි හැම වෙලාවෙම අඩුයි කියන්නේ අපේ බලාපොරොත්තුව තියෙන ඊට වඩා එහායි නේ දැන් ලංකාවේ මං ගත්තොත් එහෙම වැඩියෙන්ම ණය වෙලා ඉන්න කට්ටිය බැලුවොත් එහෙම වැඩිම සල්ලිකාරයෝ ටික නේ කෝටි ගණන් බැංකුවල ණය කවුද වැඩිම සල්ලිකාරයෝ ටික දුප්පත්ම මිනිස්සයාද කෝටි ගණන් ණය නැත්තම් පොසත් මිනිස්සු පොසත් මිනිස්සු පැහැදිලි නේද? එතකොට මොකද එයාගේ බලාපොරොත්තු අවශ්‍යතාවයවල් ඒව ගොඩාක් ඈතින් හැම වෙලාවෙම තියෙන්නේ. ඒක එහායින් තියෙන්නේ. ඒ හින්දා මේ ලෝකේ කවුරුත් නැහැ. ඉලෝන් මස්ක්වත් නැහැ මේ අප්පා මේ දැන් සල්ලි හොදටම වැඩි කියලා හිතන එහෙම මිනිස්සු නැහැ. එයාට තව මේ තව මදි. ඒක මානසිකත්වයක්. ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට මේ මානසිකත්වයේ තුල අපි මොකක් හරි පිනක් කරන්න ගියාම මේ මානසිකත්වයේ පවතින හින්දා අපිට හැම වෙලාවෙම පේනවා බෑනේ දැන් අර වැඩෙත් තියෙනවානේ. මේකත් තියෙනවානේ. මේ මේ ඔක්කොම දැන් මේවා තියාගෙන බෑනේ. දැන් ඔහොම කරලා බෑනේ. මේකෙදි ප්‍රශ්නයක් වෙනවනේ. කියලා අපේ බලාපොරොත්තු සිහිනත් එක්ක අපි පවත්වන ඒ සඳහා කරගෙන යන වැඩපිළිවෙලත් එක්කලා ඝටනයක් වෙනවා හැබැයි කෙනෙක් දානේ දෙන්න ගියපුවාම ඒකත් එක්ක ඒක මේ කන්ට්‍රඩික්ෂන් එකක් නේද ඒකත් එක්ක ඒක අනුයාත වෙලා ඒකට එකඟ වෙන්නේ හැම වෙලාවෙම දෙක දෙපැත්තට තියෙන එහෙම බෑනේ දැන් මේක කරන්නේ කොහොමද? අපි මේ වැඩේ කරන්නේ කොහොමද? දැන් අරක කරන්න හිතන් ඉන්නවා. මේම කරලා බෑනේ කියන මානසිකත්වය එනවා. එතකොට ඒ මානසිකත්වෙත් එක්ක එයාගේ හිත එයා හොඳට මෛත්‍රී උපේක්ෂාව කියන කාරණාව තේරුම් ගන්න නැත්නම් එයාගේ හිත ප්‍රകൃතියෙන්ම මසුරු මල කියන එකට යොමු වෙනවා. ඒ කියන්නේ අකමැති අකමැති අකමැති තමන්ගේ දේ රඳවා ගන්න තමන්ගේ පැත්තට රඳවගෙන තියන් ඉන්න කැමති. මසුරු මල මසුරුකම තමන්ගේ දෙයක්කින් වෙන කෙනෙක් ප්‍රයෝජනයක් ගන්නවට වෙන කෙනෙක් යහපතක් කරන එක අකමැති. මසුරු මල්. ඒ මසුරු මල් කියන ස්වභාවය තියෙනකොට හිත ඒකෙන් හිර වෙනවා. මලකඩ කනවා කියන බුදුරජාණන්. මසුරු මසුරුකම නම් වූ මලකඩ. හිත හිර වෙනවා. හිත හිර වෙනකොට මොකද වෙන්නේ? මෛත්‍රී උපේක්ෂාව ඔස්සේ හිත අර පළල් වෙලා පළල් හිතක් ඇදලා ධර්මාභෝධයට සුගතියට එසවෙන හිත එතනින් බාධා කරනවා. පැහැදිලි නේද? එතනින් බාධා කරනවා. එතකොට ඒ කාරණාවේදී ඒකකින්ද තමයි බුදුරජාණන් වහන්සේලා අර කොටසක් වෙන් කරන්න කියලා කියන්නේ. කොටසක් වෙන් කරන්න කියලා. එතකොට කොහොමත් ඒක දන් දෙන්න වෙන් කරලා තියෙන්නේ. එතකොට එයා චෙක් කරන්නේ ඒකත් එක්ක. දැන් මං වෙන් කරපු කොටස තියනවාද? ආ නැත්තම් මං ඊළඟ පාර මං ඒ කොටසදී මේක කරනවා. පැහැදිලි නේද? එතකොට තමයි අර මුත්තචාග කියලා අපි කිව්වේ කොටසක් වෙන් කරලා දන් දෙන්න කොටසක් වෙන් කරලා තියෙන්නේ. මොකද එයා හරියටම තේරුම් ගන්න තියෙනවා කොහොමද මේ දන් දෙන්න ඕනි කියලා. දන් දෙන කොටසක් වෙන් කරලා තියෙන්නේ. එතකොට එයා අන්න කොටස වෙන් කළා. වෙන් කරපු කෙනාගේ මානසිකත්වය වෙනස්. වෙන් කරපු කෙනෙක්ට මොකක් හරි දෙයක් දෙන්න ඕන වෙනකොට එයාට අපි මේකට අයින් කරලා තියෙන්නේ. පින් සඳහා අපි අයින් කරලා තියෙන්නේ කියලා එයා බොහොම කැමැත්තෙන් ඒක යොදවනවා. අර මසුරු මල කියන අපිට අර හීනත් අපේ මේ ලෝකේ ආර්ථිකෙත් එක්ක අපි තියෙන හීන වලට මේක පැටදෙල්ලන්නේ නැහැ. කොටස වෙන් කරුවා. පැහැදිලි නේද? මේක හරිය ගැඹුරු සිද්ධියක්. කෙනෙක් හරියට ජීවිතයට පමුණවාගෙන කරනවා දැන් අපි ඇත්තටම අපි දන්නයින් අපි අපේ කොහොම කිව්වා <clears throat> ඥාති නංගි කෙනෙක්ට මම කිව්වා මම හිතන්නේ මම මේ දිනලට එමත් ඉස්සර කියලා ඇති ওই කාරණාව ඔච්චර පැහැදිලිද කොහමද අපි ඥාති නංගි කෙනෙක් ඒ දෙන විවාහ වෙච්ච අලුත ආවා බලන්න අපි ළඟම මේ සහෝදරියක් වගේ හිටපු නංගි ඊට පස්සේ එයා ආපුවාම එයාගේ මහත්තයත් එක්ක ඊට පස්සේ මං කිව්වා දැන් ඔය දෙන්න අලුතෙන් ජීවිතේ පටන් ගන්න ඔය දෙන්න මෙන්න මෙහෙම කරගෙන යන්න කියලා ඊට පස්සේ 105ක් අයින් කරන්න කියලා මං කිව්වා. එතකොට ඔය කට්ටිය 20ක් තමන්ගේ හම්බ කරනවා නම් 20න් එකක් අයින් කරා කියලා ඔය කට්ටියට ඔක ආර්ථිකයට මොකෝවත්ම වෙනසක් වෙන්නේ නැහැ. ඔය කට්ටිය හැබැයි හිත බොහොම සතුටු වෙලා අර ඒ ඔස්සේ ඊට සතුටු හිතක් පින් රැස් වෙන හිතක් බවට පත් වෙනවා ජීවිතේ. ඊට පස්සේ මම හිතුවෙන්නේ ඔයගේ අවවාද කීපයක් දුන්නා. ඊට පස්සේ ඒ අය එක කරගෙන ගිහින් තිබ්බා. ඒ අය කරගෙන ගිහින් තිබ්බා. පස්සේ මට ඒ අයම කියපු කාරණාව තමයි සාමින්හල් දැන් පින්කමක් එනකම් බලන් ඉන්න කිව්වා. ඇයි වෙන් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒක එයාගේ ආර්ථිකෙත් එක්ක අනාගතය ගැන හීනත් එක්ක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේක. ඇයි එයා දන්නවනේ මම මේ 105යිනේ මේක වෙන් කරලා තියෙන්නේ. ඒකට අර්බුදයක් වෙන්නේ නැහැ. 19 කොටස් 19කින් පාවිච්චි කරා කොටස් 20න් පාවිච්චි කරා කියන එකේ මහ වෙනසක් නැහැ. ඉතින් එයා කියනවා ඉතින් එයා එක එක පින්කම් ඔය මොන මොනවා හරි පින්කමක් ආපුවාම එයා ඒකට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනවා. එතකොට ඒ කියන්නේ අපේ නෙමෙයි ඔය තව මොන මොනවා හරි කොහේ හරි අසරණ කෙනෙකුට මේ සංඝයා උස්සා අසරණ කෙනෙකු උස්සා නොඑක ආකාරයේ පින්කම් වලට එයා සම්බන්ධ වෙනවා. මොකද 105 කොටසෙන් කරගෙන යන්නේ. ඒක දිගටම කරන් යනවා. ඒක කොහේ කවදාකවත් යාර බරපොත් නෙමෙයි. පැහැදිලිද? අපි දකින කෝණය අනුව අපි දන් දෙන දන් දෙන්න පුළුවන් ස්වභාවය වෙනස් වෙනවා. සාමාන්‍ය මනුස්සයෙක්ගේ දකින කෝණේ තියෙන්නෙම දන් දෙන්න බැරි විදියට. එයාගේ මොකද අවශ්‍ය තියෙන ප්‍රමාණයට වඩා අවශ්‍යතාවය හැම වෙලාවෙම වැඩි. ඒ හින්දා එයාට දන් දෙන්න බැරි විදිහට මේ මානසිකත්වයෙන් ඒක මසුරුකම පිණිස හේතු වෙනවා. එයාගේ හිත ඉරවීම පිණිස හේතු වෙනවා. ඒකත් එක්ක එහෙම කට්ටිය ඊළඟ ප්‍රශ්නේ තමයි සිල් රකින්නත් කැමති නැහැ. සිල් රැකලා බණ භාවනා කරදී ඔය අහන්න වෙනවනේ. හරිද? ධර්මය අහන්න ගියාම ඒක අහන්න වෙනවා. එතකොට එයා ඒ කොටසට කැමති නැති හින්දා අර කෑල්ල පිටින්ම අතාරිනවා. සීල භාවනා කොටසත් අතහරිනවා දානේ ඔය ප්‍රශ්නේ හින්දා. ඔක වෙන්නේ නැහැ අර විදිහට තමන් ප්‍රතිශතයක් විදිහට අතහැරියට ඒක ප්‍රතිශතයක්. ඒක ප්‍රතිශතයක්. එතකොට ප්‍රතිශතයක් විදිහට අතහරිනකොට මේ ලෝකේ දන් දෙන්න බැරි මිනිස්සුયો නැහැ. ඒක තමයි ඊළඟ කාරණා. දන් දෙන්න බැරි කිසිම කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙන්න විදිහක් නැහැ. ප්‍රතිශතයක් වෙනකොට නේ. ඒකයි මම අර කිව්වේ හිඟන්නේට උනත් මේ ලෝකයා හිඟන්නේ ජීවත් වෙනවා නම් එයාට දන් දෙන්න කොටසක් තියෙනවා. එයාගේ එකෙන් 105ක්. එයාට තියෙන ප්‍රමාණය 105ක්. එතකොට ඒක සමාන වෙන්නේ කෙනෙක්ගෙන් කෙනෙක්ට සමාන වෙන්නේ නැහැ 105 කියන එක. හැබැයි ඒ දෙන්නගේම අත්හැරීම එකයි. අත්හැරීම පිණිස ඒ දෙන්න යොදවන යොදවන මානසිකත්වයේ එකයි. ඒ කාරණාව. පැහැදිලි නේද? ඒ හින්දා මුගා මේ කාලේ තියෙන ප්‍රශ්නයක් තමයි දැන් දැන් ඇත්තටම දුප්පත් කෙනෙක් තමයි දන් දී යුතු කෙනා. මොකද එයාට ඒක අඩුවක් තියෙනවනේ. අපේ අපේ හිතේ හිතන්නකෝ අපේ සීල දුර්වලයි නම් අපි දුක් පීඩා විඳිනවා නම් මානසිකව අපි තමයි සීල පුරුදු කර පුරුදු කළ යුතු කෙනා. ගොඩක් මහන්සියලා. ඊට පස්සේ අපේ හිත විසිරෙනවා නම් එකඟතාවයේ මදි නම් ඒ වගේ මානසික ස්වභාවය මදි නම් අපි භාවනාව පුරුදු කළ යුතු අය. ඒ වගේ අපේ ජීවිතේ ආර්ථික පැත්තෙන් අපි බොහොම හේනි පැත්තෙන් බොහොම අමාරු ස්වභාවයෙන් යනවා නම් වෙන මිනිස්සු පහසුවෙන් ඉද්දි. මුළු ලෝකෙම අහේනි වෙන වෙලාවල් එනවා. ඒක වෙන මේ මම මේ කියන්නේ. මේ ලෝකේ කොටසක් බොහොම පහසුවෙන් සැපෙන් ගත කරනකොට අපේ ජීවිතේ බොහොම අපහසුවෙන් අමාරුවෙන් යනවනම් අපේ අඩුවක් තියෙනවා. දානේ පැත්තෙන් සසද්දි වෙලා තියෙනවා. එතකොට එයා ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට එයා කවදාකවත් බලන්න හොඳ නෑ අර සල්ලිකාරයෙක් රුපියල් 50000 දෙනවා කියලා අනේ මට ඉතින් 50000 දෙන්න බෑනේ කියලා නිකන් ඉන්න එක නෙමෙයි. එයා ප්‍රතිශතයක් විදිහට බලනවා. සමහරවල් ප්‍රතිශතයක් විදිහට බලපුවාම එයා සල්ලිකාරයට වඩා දෙයක් දීලා තියෙනවා. අත්හැරීම එයාගේ සල්ලිකාරයට වඩා දෙයක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ කාරණාව දැන් අපි මේ දානි ගැන කතාව ඇදුනේ හින්දා ওই කරුණු තේරුම් ගන්න බලන්න ඔය කට්ටියත් ওই කාරණාව ජීවිතේට පමුණවා ගන්න බලන්න. ඒක පමුණවා ගත්තොත් Tamante යහපතක් තියෙනවා. ඕකේ දැන් ගොඩාක් ඉදිරියට යන කට්ටිය ගොඩ වෙනස් විදියට දන් දෙනවා. අර අටුවාවේ තියෙනවා තව විස්තර තියෙනවා මොකද්ද ලංකාවේ කාලේ එක්කෙනෙක් දන් දීලා තියෙනවා මේ එයා මොකද්ද මට මතක හැටියට ඒක මහාන මිනිස්සෙක් දන් දීලා තියෙනවා. එයා කිලිම තුස් දිවි ලෝකෙ ගියා කියලා කියන විස්තරවල තියෙන්නේ. ඒ මිනිස්සයා උදේවරුව මහාලා යමක් හම්බ කරනවා නම් ඒක සංඝයා උත්සාහ. දානි උත්සාහ කියලා අතහැරියා කියනවා. හවස්වරු යමක් හම්බ හම්බ කරනවා නම් ඒක මගේ ජීවිතේ පවත්තන්න කියලා එහෙම දන් දීලා තියෙනවා. එයාගේ කොටස් දෙකට බෙදලා. එයා මහන්සි වෙන එකෙන් කොටස් දෙකට බෙදලා භාගයක් අතහැරලා ඉතුරු භාගෙන් ජීවත් වෙන කෙනෙක්. ඊට පස්සේ තව එක්කෙනෙක්ගේ විස්තරයක් තියෙනවා ඔය දානේ ගොඩාක් දීපු එක්කෙනෙක්ගේ විස්තරයක්. ඒතර මම කියන්නේ අර 105න් අර ඒකෙන් එහා ගියපු කට්ටියගේ විස්තරයක්. අපි නිකන් අර මේ දාන ගැන කතා කරන ඉඳලා සමහර අය කියන්නේ යාගේ කැමැත්තට අනුව ඉතින් එයා කරගෙන යනවා. ඒක අපිට මුකුත් කියන්න බෑ. මේ අර අවම මට්ටම තමයි ඔය 105 මට්ටම කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු. තව මිනිසෙක් කරලා තියෙනවා මේ එයා මේ යමක් හම්බ කරනවා නම් ඒකෙත් මේ ඒ මිනිසෙත් හරි අඩක් ඔය විදිහට අර දුම්මහන මිනිස්සු නෙමෙයි උත්සාහයෙන් මහන්සියෙන් වැඩ කරන මිනිස්සෙක්. එයා අඩක් දාහනට වෙන් කරා කියනවා. මුලින්මත් අර එයයි එයා විවාහයක් වෙනකොට මුලින් ගෙදර කම්මැලිකමට ඉන්නේ. කම්මැලිකමට ඉඳලා අම්මා අයියලා බනිනවා මෙයා වැඩක් කරන්නෙත් නැහැ කියලා. ඊට පස්සේ කියනවා ඕක හරියනවා මෙයාට විවාහයක් කරලා දුන්නා නම් කියලා ඉවරලා විවාහයක් කරලා දීලා වෙනම කටුමැටි ගහලා ගෙයක් හදලා බඩු මුට්ටු ටිකකුත් දීලා හාල් සේරු දෙකක් දෙනවා ආද උඹලා ජීවත් වෙයලා කියලා. ඊට පස්සේ මේ මිනිස්සයා මොකද කරන්නේ? දැන් ගෙදර එක්කන අර අඬාන ඉන්නවා මේ පවුල. ඊට පස්සේ කියනවා අඬන්න එපා කියලා ඔය හාල් සේරුවේ හාල් සේරු දෙකෙන් මට මතකයට හාල් සේරුවක් වෙන් කරන්න කියලා ඒකෙන් දන් දෙනවා. ලුණුත් එක්ක. ලුණුත් දැන් ලුණුයි හාල් විතරයි දා තියෙන්නේ. ලුණුත් එක්ක ඒකෙන් දන් දෙනවා ස්වාමීන් වහන්සේලාට. ඊතුරු හාල් තේරුව මේ කට්ටිය පාවිච්චි කරනවා. ඊට පස්සේ ඊළඟ දවසේ යට කියලා එන එකෙන් මිනිස්සයා භාගයක් දන් දෙනවා. අන්තිමේදී දැන් මේක ඔක කරගෙන යනකොට පින පින වෙබල වෙනවා. අනිත් එක දෙවිවරුන්ගේ ආශිර්වාද අපපකාර හම්බෙනවා. තව මිනිස්සු කැමති මිනිස්සු එකතු වෙනවා. ඒ වගේ නොඑක් දැන්. වොන්තරම් ඔහම ලංකාවෙත් එන්නේ සමහර චෛත්‍ය හදාගෙන යද්දී එකක් දෙකක් තුනක් හදනකොට ඊට පස්සේ ගොඩාක් මිනිස්සු එකතු වෙලා පින්කම් වුණත් එහෙම වෙන්නේ. එහෙම වෙලා අන්තිමේදී මිනිස්සයා 100 200ට දන් දෙන්න පටන් ගන්නවා. අන්තිමේදී 500000වත් දන් දෙනවා. ඒ ගානට එනවා. බිඳුවේ ඉන්නේ මොකද අර ලෝකේ ස්වභාවය දෙන්න දෙන්න දෙන්න මේ ලෝකේ ස්වභාවය තියෙන්නේ අර විපාකයේ සකස් වෙනවා. විපාකේ සකස් වෙලා යාගේ අන්තිමේ 100 200 කීයක් ආවත් දන් දෙනවා අන්තිමේ. මොන ලුණු 30ද මොකද්ද කියලා කියන්නේ ලෝණක 30 හරි මොකක් හරි නමක් ගන්නවා අර මුලින්ම දාහනේ ලුණු ලුණු විබතුයි දුන්නා හින්දා නමක් ගන්නවා. මට යන්නවා ඊට පස්සේ ඒ මනුස්සයත් කෙලින්ම ඒ දිව්‍ය ලෝකයන්දී. ඉතින් එහෙම ආව මනුස්සයෙක් වෙන්න. දන් දෙන්නම් කියලා ආව මනුස්සයෙක් වෙන්න ඉතින්. ඉතින් ඒ ස්වභාවයක්. එතකොට අවම වශයෙන් බෞද්ධ කෙනෙක් තමන් මේ බුද්ධ ශාසනයෙන් යම් ප්‍රයෝජනයක් ගන්න ඕනි කියලා කල්පනා කරනවා නම් බෞද්ධ නොවන කෙනෙක් වුණත් මම මේ මනුස්ස ජීවිතෙන් මේ ලෝකෙට යම් යහපතක් කරන්න ඕනි කියලා කල්පනා කරනවා නම් 100ට 5ක ඒ අවට එකකවත් උත්සාහයක් ගන්න ඕනේ. ඒක යන්න. එතකොට ඒ කාරණාව ඒකයි. අන්න එහෙම කෙනාට අර නිතර නිතර දන් දෙන්න අවස්ථාව හම්බ වෙනවා. මොකද එයා හැම වෙලාවෙම කොටසක් එයාගේ වෙන් වෙනවා. එතකොට ආය ආය දන් දෙන්න අවස්ථාව හම්බ වෙනවා. ආය ආය දන් දෙන්න අවස්ථාව හම්බ වෙනකොට එයාට ආය ආය සිහිය නොවන විදිහට ඊට අදාළ විදිහට වඩන්න අවකාශයක් හම්බ වෙනවා. අපි භාවනාව ආය ආය කරනවා වගේ එයාට සිහිය නුවණ වීර්ය ආයාය කලින්ට වඩා මේ පාර මං හොඳට බලන්න කලින් වෙච්ච අඩුපාඩු තේරුම් ගන්නවා කලින් දාන දෙද්දි මට මේ මේ මේ වගේ පොතන ප්‍රශ්න ටිකක් වුණා මම මේ පාර දානදී ඒ අඩුපාඩු ටික ඔක්කොම හදාගෙන මේ මේ මේ විදිහට කරා නම් හරි කියලා එයා අර යෝනිසමනසිකාර පැත්ත ප්‍රබල කරනවා පැහැදිලි නේද ඒ 105 කාරණාව ගැන මොනවද තව අහන්න කියන්න තියෙනවා නම් අපි ප්‍රශ්නයක් අහන්න පුළුවන් අපි නැත්නම් ඉස්සරහට යමු නෑනේ. එහෙනම් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා එතකොට ඒ අවසරයි ස්වාමීන් අවසරයි ස්වාමීන් වහන්සේ මේ දැන් ඒ 105ක් උපේන ධනෙන් 105ක් ඒ දානේ සඳහා ධනෙ ඒක ධනෙන් කියලා ගන්න එපා. ඒක ධනෙන් නෙමෙයි. එයා හම්බ කරන මුදලෙන් 105ක් කියලායි වැඩි. හම්බ කරන මුදල එහෙමයි. හම්බ කරන මුදලින් 105ක් එහෙම දන් දීම මේ මට හිතෙන විදිහට මේ හැම කෙනෙකුට මේ දානය කියන එක දෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඔව්. එහෙම. ඒ වගේම හිත සතුටින් දවසින් දවස දැන් සමහරලාට ඒ දානේ ලබන තැනත්තා ඒ දානේ දුන්නට පස්සේ එයා සතුටටපත් වෙනන තිරිසනෙක් වුණා සතුටටපත් වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ විඳින සතුට බලලා අපිටත් දැන් මම සාමාන්‍යයෙන් දානයක් එහෙම දුන්නා මම බලවත් ලෙස ඒ ඒ අර අනිත් කෙනා විඳින සතුට ප්‍රීතිය දැකලා මම මම තවත් සතුටටපත් වෙනවා. එතකොට ඒ ඒ දෙපැත් ඒ ඒ දෙකටම කුසල් නේද ස්වාමීන් වහන්සේ සිද්ධ වෙන්නේ දැන් දීමටත් කුසල සිද්ධ වෙනවා. ඒ ගනු ලබන තැනත්තා විඳින සතුට දැකලා නැවත මගේ හිතේ මමත් සතුටටපත් වෙනවා. එයා විඳින සතුටත් බලලා. එතකොට එහෙම ඒකට කියනවා මුදිතාව කියලා. දෙවෙනි කාරණාවට කියන්නේ මුදිතාව. ඒතකොට දානය දානය හරහා මම එක කිව්වේ දැන් ගෞරවයෙන් දෙන දානයේදී මෛත්‍රිය උපේක්ෂාවත් එක්ක මුදිතාව කියන කාරණාව වැඩෙනවා. ඕම ඔබ තමයි මුදිතාව කියන්නේ කියන්නේ. ඒක ඔව්. ඊට පස්සේ ඔය හරි අම්මා. එතකොට එහෙනම් ඔය කාරණාව තේරුම් ගන්න මේ ලෝකේ දන් දෙන්න බැරි මංසෙක් නෑ ඇත්තටම කියනවා. ඒක මානසිකත්වයේ යාගේ බෑ කියන එක තියෙනවා. දන් දෙන්න දන් නැති කෙනා තමයි දෙන්නම ඕනේ. දුප්පත්ම කෙනා දෙන්න ඕනේ. ඒකමයි ওই රහතන් වහන්සේලාගේ ජීවිත බැලුවොත් එහෙම ඒ අය යන්නෙම දුප්පත් අය හොයාගෙන. යන්නෙම තියෙන්නේ දුප්පත් අය ගෙවල් වල ඔය මේ වැඩකාර අයගේ ඉන්න ගෙවල් වල තමයි මහා කස්ස මහරතන් වහන්සේලාගේ සිද්ධිවල තියෙනවා. යන්නෙම ඒ තැන් වලට. මොකද ඒ මිනිස්සුන්ට තමයි ඒකේ අවස්ථාවේ ලොකුටම තියෙන්නේ. එතකොට හිත පහදවගෙන ටිකක් පූජා කරත් මේ මිනිස්සෙට ඒ කියන්නේ මේ මිනිස්සයෝ දැන් ඕකේ අපි දැන් ඊළඟ දේශනාවේදී අපි කතා කරමු එහෙම මිනිස්සෙක්ට හිත සාමාන්‍ය ඔය ලොකුවට මේ චිත්තාලංකාර පරික්කාර මේව මුකුත් නැතුවත් අර ලබන කෙනාගේ තියෙන ප්‍රබලතාවය නිසා දානෙ මහත්ඵල වෙනවා. ඒක වෙනම පැත්තක්. දානෙ විසුද්ධියටපත් වෙනවා කියලා මම ඊළඟ කතා කරන්නම්. අපි දැන් මේ අපේ පැත්තෙන් හදන එකනේ. අරක අනිත් පැත්තෙන් ප්‍රබල වෙලා යනවා නිකම්ම. එහෙම එකකුත් මේකේ තියෙනවා. මේට මේ මේ හේතුඵල දහමට වෙනස්ම විදියට වැඩ කරනවා ඒක. ලබන ලබන දායකයා ප්‍රතිග්‍රාහ ප්‍රතිග්‍රාහකයා ලබන කෙනාගේ පැත්තෙන් දානි මහත්ඵල වීම අපි කතා කරේ නෑ. එතකොට ඒ කාරණාව කරන්න ඕනේ තමයි මේ රහතන් වහන්සේලා එතෙන්ට යන්නේ. ඒතොර මේ මිනිස්සු ඔක්කොම මහා බුද්ධිමත් විදියට මේවා තේරුම් ගන්න දන් දුන්න නෙමෙයි. සාමාන්‍ය හිතේ පැහැදිලිමෙන් දන් දුන්නත් ඒක මහත්ඵල වෙනවා. කිරීම. ඒක අර අරයාගේ තියෙන මහා ගුණයේ හින්දා මාර්ගඵලලාභී රහතන් වහන්සේලාගේ තියෙන ඒ ගුණ ස්වභාවයෙන් හින්දා සකස් වෙන ස්වභාවයක්. එතකොට ඒක වෙනම කාරණාවක්. එහෙනම් මේ ওই විදිහට එතකොට දාන දෙනකොට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වියග්ගපජ්ජ සූත්‍රයේදී ඔය විදිහට කොටසක් යා දාන පිණිස වෙන් කරලා තියෙනවා. ඒ හින්දා පයත පාණී කියනවා. එයාගේ දන් දෙන්න අත් සෝදාගෙන ඉන්නවා. බොහොම කැමැත්තෙන් ඉන්නවා කෙනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ වොස්සග්ග රතෝ කියන වොස්සග්ග කියන අත්හැරීම කියන එක අත්හැරීමෙන් සතුට වෙන කෙනෙක් බවට පත් වෙනවා. අත්හැරීමෙන් සතුට වෙන කෙනෙක් බවට පත් වෙනවා. සීල කියලත් අපිට ඇත්තටම කරන් තියෙන අත්හැරීමක්. හොඳට බලන්න සීල කියලත් අපි හැම වෙලාවෙම කරන් තියෙන අත්හැර අත්හැර මෛත්‍රී උපේක්ෂාවට එන එක. උපේක්ෂාව කියලා කියන්නේම අත්හැරීමක්. දෙපැත්තේ අල්ලා ගැනීම දෙපැත්තම අතහැරීමක්. අපේක්ෂාව. ඒතකොට සීලෙ අත්හැරීමෙන් සතුට වෙනවා. භාවනාව කියලා ඇත්තටම තියෙන්නේ ඒකම තමා ඒක තමන් කොයිතරම් මට්ටමේ තේරුම් ගන්න තියෙනවද කියන එකයි කාරණාව. එතකොට අත්හැරීමෙන් සතුට වෙනවා කිය අත්හැරීමෙන් සතුට වෙනවා කියනවා. අර විදිහට කොටසක් දානි පිරිස වෙන් කරලා තිබ්බ ඒකෙන් දන් දෙන්න කැමැත්තෙන් ඉන්න කෙනා ඒක අත්හැරීමෙන් සතුට වෙනවා කියනවා. එයාව තමයි යාචයෝගෝ කියන්නේ. එයාගෙන් තමයි ඉල්ලන්න සුසු. ඉල්ලාන සොසු එහෙම කෙනෙක්ගෙන් කියනවා. එහෙම. මොකද ඉල්ලාන සොසු ඒ මිනිසයාට ප්‍රශ්නයක් නැහැ ඉල්ලීම එයා බොහොම සතුටින් කැමැත්තෙන් පිළිගන්නවා. එයා. පැහැදිලිනේ? ඊට පස්සේ දාන සංවිභාග රතෝ කියන අන්තිම කාරණාව එහෙම කෙනා දන් දෙන්න දානේ බෙදන දන් දෙන්න දන් බෙදන ඒ වගේ ඒවා කරමින් සතුට වෙන කෙනෙක්. එතකොට ඒක ගිහි ගෙදර මිනිස්සයාට බුදුරජාණන් වහන්සේ කියනවා මේ පුරන්න කියනවා. ඒක පුරන්න කියලා කියන්නේ ඒ තුලින් සිහිය නොවන වීරිය පුරන්න කියන කාරණාව. එතෙන් යනකම් මොනවද යහන් තියනවද කාට හරි? නෑනේ. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි ඔන්න ඔය විදිහට කරුණු ටික ඔතෙන්ට එනකන් කෙනෙක් සකස් කරගෙන ජීවිතේ කටයුතු කරන් යද්දී එයාගේ දාන ප්‍රകൃතියෙම සත්පුරුෂ දාන ස්වභාවයක් ගන්නවා. දැන් අපි ඔය කිව්වේ හරියට දැන් මේකේ මේ මෙහෙම කාරණාවක් තියෙනවා. දැන් මේ කාලේ අපි දකින්න ලැබෙන සමහරලාට ඔන්න අර සප්පුරුස් දාන සූත්‍රවලදී මම කියලා කිව්වා ඒ බුදුරණා දේශනා කරපු කරුණු ටික සකස් කරලා දන් දෙන ඒවා ඊට පස්සේ ඊට පස්සේ අපි ගත්තොත් එහෙම තව මේ පිරිසුද්ධයක් දන් දෙන ඒවා ප්‍රණීතව දන් දෙන ඒවා එහෙම. එතකොට ඒ කරුණු දෙආකාරකින් වෙනවා. බොහෝ විට මේ කාලේ මම දකිනවා දැන් මේක බුදුරණාහි කියලා තියෙනවනේ සකස් කරලා දෙන්න. ඒ හින්දා මම සකස් කරලා දෙනවා කියලා කට්ටියක් කරනවා. බුදුරණාහි කියලා තියෙනවා මේ පිරිසුදුව දෙන්න කියලා. ඒ හින්දා මම පිරිසුදුව දෙනවා. බුදුරණාහි කියලා තියෙනවා ප්‍රණීතව දෙන්න කියලා. ඒ හින්දා මම ප්‍රණීතව දෙනවා කියලා කර කියනවා. කටයුතු කරගෙන යනවා. ඒක නෙමෙයි බුදුරුන්ගේ අපේක්ෂාව. ඒක නෙමෙයි එතන සිද්ධ යුද්ධේ. ඒක හරියට මෙන්න මේ වගේ. එතකොට අර අපි දැකලා තියෙනව නේද සමහරවිට පොඩි ළමයිනුත් අර මේ වෙදනලාව වගේ පොඩි ළමයින්ට තියෙනවා නේද අර ડોක්ටර්ස්ලා දාන්නේ වෙදනලාව වගේ එකක් පොඩි ළමයින්ට සෙල්ලම් බඩුවක් එහෙම තියෙනවා. ඒවා දාගෙන එයා බේත් දෙනවා වගේ ඒවා කරනවා දැකලා තියෙනවා නේද? පොඩි ළමයි තියලා ඉතින් මම එහෙම දැකලා තියෙනවා. එතකොට ඒකයි දොස්තර කෙනෙක් ඇත්තටම බෙහෙත් දීමයි ඒක දෙකක්. දොස්තර කෙනෙක්ගේ චෙක් කිරීමයි ඒක දෙකක්. එතකොට හැබැයි දොස්තර කෙනෙක් වගේ රඟපාන්න පුළුවන්. මමත් දොස්තර කෙනෙක් කියලා හිතාගෙන දොස්තර කෙනෙක් වගේ රඟපාන්න පුළුවන්. එහෙම වුණා කියලා දොස්තර කෙනෙක්ගෙන් සිදුවිය යුතු දේ යාගෙන් වෙන්නේ නැහැ. ඒ වගේ අපි දානේ අර්ථය තේරුම් ගත්තේ නැත්නම් මේ දානේ කියලා කියන්නේ සිහිය නුවණ වීරිය වඩන්න ගොරෝසු මට්ටමින් පහසුම මට්ටමින් සිහිය නුවණ වීරිය වඩන්න දුන්න අවස්ථාවක්. බුදුරයන් වහන්සේලා මේකෙන් මෙන්න මේ වගේ චිත්තාලංකාර කියන්නේ මේම ස්වභාවය. මම මේ ඔස්සේ මේ හිතක් හසුරවන එක මේ කරන්නේ කියලා එහෙම කරන කෙනාගේ අර සකස් කරලා දන් දෙන ඒවා පිරිසුදුව දන් දෙන ඒවා ප්‍රණීතව දන් දෙන ඒවා ප්‍රකට වෙනවා. එයාගේ දොස්තර කෙනෙක් ගිනුත් වේදනාලාව අරගෙන බෙහෙත් බලන ලෙඩාව බලනවා නාඩි බලනවා වගේ ඒවා කරනවා ඒ වගේ තුන්ඩු ලියනවා ඒවා ප්‍රකට වෙනවා. එහෙම ඒ දැන් ඒක අර අපි ඒක કૃතිමව හැදුවා කියලා අර ඇතුලේ වෙන්න ඕන දේ වෙන්නේ අපි දැන් නෑ නෑ මේවා සකස් කරන්න ඕන ලස්සනට මේක ස්ටිකර් කරන්න ඕනි මෙහෙම කියලා ඉවරලා ඊපස්සේ ලස්සනට ඒව කරනවා බැන බැන අනිත් අය දැකලා නැද්ද ඒව? බැන බැන කරනවා. ඔහොම එකපාරක් අපිට පාරන්න එක වුණා මේ කූඩු වෙසක් කූඩු වගේක් හදනවා. ඒ ඒ ආරන්නේ වෙසක් කූඩු වගේක් හදන්න ඕනි කියලා වෙසක් එකට මේ නායක හඳුරෝ කිව්වා වෙසක් කූඩු හදන හදනවා කැමති අය ඇවිල්ලා හදන්න කිව්වා ස්වාමින්වහන්සේලා. ගිහි අය හදන්නේ ස්වාමින්වහන්සේලා කැමති අය හදන්න කිව්වා. ඊට පස්සේ දැන් වෙසක් කූඩු හදන්න මම කැමැත්තක් තිබුණේ නැහැ. පැවිදිලා ඉදී. ඊට පස්සේ මම ගියේ නැහැ. ඉතින් කීප නමක් ගියේ නැහැ. පස්සේ අර අර ටික කරගන්න බැරුව ඊට පස්සේ බැනලා එන්නේ නැහැ මේ නිකන් ඉන්නවා බෝඩින් කාර්යෝ වගේ කියලා ඔහම බැනලා මහා ප්‍රශ්නයක් ඇති කරා එතන. ඊට පස්සේ දැන් උන්වහන්සේ කිව්වේ කැමතියි එන්න කියලා. ඊපස්සේ අපි කිව්වා සාස්ති කැමති. කැමතියි එන්න කිව්වෝ ඔකේ ඇවිල්ලා හදන්න කියලා කිව්වනම් අපි හදනවා. ඉතින් අපේ කැමැත්තක් තිබුණ නැති හින්දා අපි හැදුවේ නැහැ ඒක. වෙසක් කූඩු කියන්නේ කැමැත්තෙන් හදන්න ඕනේ කදනේ. භික්ෂුවකට වෙසක් කූඩු හදනවා කියන එකේ ගැළපීමක් බලන්න. දැන් ඒත් ඒක උපේක්ෂාවෙන් අපි අරගෙන ඇවිල්ලා හදන්න කිව්වනම් හදන අදහස තිබුණා. පස්සේ අපි ඇවිල්ලා හැදුවා. දැන් උන්නාගේ හිත අප්සෙට් කියලා දැක්කින්ද අපි ඇවිල්ලා දවස් ගාණක් වෙසක් කූඩු හැදුවා. ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිද? එතකොට ඒ කාරණාවේදී තියෙන බලන්න ඒ දැන් වෙසක් එකට පහන් අලවලා ආලෝක පූජාවක් කියන මානසිකත්වයක් තියෙනවා. හැබැයි මම මේක ඇයි මේක කරන්න ඕනේ? මොන අර්ථයේ පිණිසද? මොකද්ද ඉලක්කය කියන එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. තමන් මේක කරන්නේ මගේ සිහිය නුවණ වීර්යය වැඩෙන්න මගේ චිත්තාලංකාර චිත්ත පරික්කාරය කියන පිරිස නම් ඒක කරන්නේ එයා කවදාකවත් ද්වේෂයෙන් අන් වෙන කෙනෙක්ට කෑ ගහයිද පැහැදිලි අර ඉලක්කය නම් තියෙන්නේ චිත්තාලංකාර චිත්ත පරික්කාරය කියන සිහිය නුවණ වීර්යය මෛත්‍රිය මුදිතාව උපේක්ෂාව කියන අංග නම් එයා ඉල්ල කරලා තියෙන්නේ ඒ වෙනුවෙන් නම් කටයුතු කරන්නේ දැන් මේ ද්වේෂ කියන එක කොහෙද අයිති වෙන්නේ බැනවැදීම් කියනවා කොහෙද අයිති වෙන්නේ ඒක එහෙම් පිටින් වැරදුනා නේද එතකොට? එතකොට එයා තුන්තන හිත පහදවගෙන තියනවාද? නැහැනේ. එයාගේ විපාකේ ප්‍රබලද? ප්‍රබල වෙන්නේ නැහැ. මහා මහන්සි වෙන්නේ දවස් ගණන් මහන්සි වුණා ඇත්තටම. විපාකේ ප්‍රබල වෙන්නේ හිතන් ඉන්නවා අපි විපාකේ ප්‍රබල වෙයි කියලා. අපි ධර්මතාවේ තේරුම් ගන්න නැති වුනහම අපි හිතන් ඉන්න පුළුවන්. අපි මහා ආලෝක පූජාවක් කරා පහම් ලව මෙසක් කූඩ මං හිතන්නේ ඒ පාර 5000 ක විතර ඇදුවා. 10000ක් හරි 5000ක් හරි දුන්නා එකක් කරා කියලා හිතන් ඉන්නවා ඒ වුණාට එයාගේ හිත ඒකේ ප්‍රමුත්ත වෙලා සතුට වෙලා ඒ මානසික මට්ටමත් නැහැ පස්සේ සිහි කරද්දී එන්නෙත් නැහැ පස්සේ සිහි කරද්දී එන්නේ ඒවයි කාරණාවලදී Taman බැනපුවා Tamanට අර ඒ වෙච්ච හිතේ අප්සෙට් තමයි එන්නේ හොඳට බලන්න එහෙම නැද්ද කියලා මිනිස්සු දානයක් දීලා ආරණ්‍ය කරාට කොහේ හරි ගිහින් දානයක් දීලා ප්‍රශ්නයක් ඇති වුණාම පස්සේ අවුරුද්දකින් හරි කොහොමද අර දුන්න දානේ විස්තර කියනකොට අර ටික තමයි කියන්නේ. මම නම් ආයෙ යන්නේ මෙන්න මෙහෙමයි මට එදා අරයා මෙන්න මෙහෙම වචනයක් කියලා බැන්න මගේ හිත හොඳටම තැළුණා. එයාට ඒ ගැන මතකේ තියෙන ඒ ටික හිතේ. කාවැදුනේ ඒ ටික. එතකොට ඒ කිසි කෙනෙක් දාණය දෙන්නේ මොකටද කියන අර්ථය තේරුම් අරන් ඒ අර්ථේ ඵලය දිහා බලලා නෙමෙයි මේ හේතුව හදන්නේ. ඒ ඵලය දිහා බලලා හේතු හදනවා නම් එහෙම දෙයක් එහෙම හේතුවක් හැදෙන විදියක්. මොකද එහෙම හේතුවකින් එහෙම ඵලයක් හැදෙන්නේ ඒ තියෙන හැදෙන ඵලෙත් නතර වෙනවා. හැදෙන ඵලය දුර්වල වෙන එකක් ඒ හේතුවෙන් තියෙන්නේ. පැහැදිලි ඉතින් එහෙම බලනකොට මේ ගොඩාක් අපිට වඩා ගොඩාක් වැඩිමල් භික්ෂුන් වහන්සේලා. එතකොට එහෙම බලනකොට මේ අර මිනිස්සු හරි කියන්නේ හරි පොඩි ළමයි වගේ ඇතර. දාන සීල භාවනාවල මිනිස්සු එහෙම එහෙම තමයි. අපිත් ඇතර පැවිදිච්ච කාලෙදී අපිත් එහෙම තමයි. අය අපි යමුත්තන්නේ අපිත් එහෙම තමයි. අපිත් පොඩි ළමයි වගේ අපිටත් තේරෙන්නේ නැහැ ඉතින් අර කරන්නම් වාලේ කරනවා පොඩි ළමයි අර අම්මා තාත්තලා කරන දේවල් බලාගෙන කරන්නේ ආන් ඒ වගේ තමයි මිනිස්සු දාන සීල භාවනා කරන්නේ පස්සේ කාලෙත් එක්ක ඒ ධර්ම ධර්මයන්ගේ හැසිරීමත් එක්ක තමයි ඒ කරුණු වෙනස් වෙලා මොකද්ද මේ අර්ථය කියන එකට එන්නේ ඉතින් ඒ අර්ථයට එනකම් දානයක් මහත්ඵල මහානිසංස වෙන්නේ. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි අපි කතා කරේ. ඒ හින්දා තමන්ගේ ජීවිතේට මේ තමන් විශේෂයෙන්ම තමන් මේ දුප්පත් ස්වභාවයෙන් කියන්නේ අනිත් අයට සාපේක්ෂව තමන් ආර්ථික මට්ටම් පහළ ස්වභාවයෙන් කවුරු හරි ඉන්නේ එයා විශේෂයෙන් දන් දිය යුතුමයි දන් දිය යුතුමයි දන් දිය ඒක ඒක කළ යුතුමයි මොකද එයා කවදා හරි මෙතනින් මේ ජීවිතේ පැන්නට පස්සේ ඊළඟ ජීවිතයට යනකොට තමන් තමන්ට එදාට තමයි යෝකේ වටිනාකම හොඳට පේන්න ගන්න. ඒතුමුකෝ මනුස්ස ආය දෙක දිව්‍ය ස්වභාවයටයි නැත්තම් ඒ මෙහා භූත ස්වභාවයකට හරිපත් වුණා නම් එදාට තමයි හිතෙන්නේ අපරාධේ අපරාධේ මම මෙච්චර මෙහෙම තියෙද්දි මම කරගත්තේ නැහැ කියලා. පැහැදිලිනේ? එහෙනම් ওই කාරණාව කතා කරමු. ඊළඟ සතියේදී අපි මේ අර දානේ අනිත් පැත්තෙන් මහත්ඵල වෙන එකයි දානේ මහත්ඵල වෙන්න හරියටම එතකොට එන්න ඕනේ මොන මොන අංග ටිකද එකතු වෙන්න ඕනේ කියන එකයි. කියන්නේ අපි අර දැන් හිතේ හැදෙන්න ඕනේ අංගනේ කිව්වේ. එතකොට අපි ජීවිතයක හැදෙන්න ඕනේ අංග ටිකයි කතා කරමු. දැන් මොන හරි කරුණක් තියෙනවා නම් අහන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඒතර දානේ දෙන්න පුළුවන් මනුස්ස ස්වභාවය සහ තිරිසන් ස්වභාවය ඉන්න අයට විතරයි නේද ස්වාමී? ආ, ඒ කියන්නේ වෙන කෙනෙක්ට දාන දෙන්න පුළුවන්. දානේ කියන ඒ කුසලය රැස් කරන්න පුළුවන් ඒ ස්වභාවයේ මනුස්සාත්මයක් සහ තිරිසන් ආත්මයක් ලබන අයට විතරයි දේව සහ භූතාත්ම එහෙම එහෙම සාමාන්‍යයෙන් ওই කාරණාව 100ට 80ක් 90ක්ම හරි. හැබැයි මෙහෙම එකකුත් තියෙනවා දිව්‍ය ස්වභාවය දන් දුන්න අවස්ථාවල් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ උත්සා රහතන් වහන්සේලා උත්සා රහතන් වහන්සේ උත්සා දැන් මහා කස්සප මහ රහතන් වහන්සේ උත්සා මේ කවුද සක්දෙවඳු දානකට උදව් කරපු අවස්ථාවල් තියෙනවා. එතකොට දැන් ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් තියෙන. දැන් දෙව්වරු අද ඒ විදියට දානට උදව් වෙන්නේ නැත්තේ ඒ ආකාරයෙන් ඒ විදිහේ රහතන් වහන්සේලා ඒ විදිහේ ප්‍රබලයි නැති හින්දා. ඇයිද? දැන් දෙව්වරු කියලා කියන්නේ මෙන්න මෙහෙම කාරණාවක්. අපි හිතන්නකෝ දෙව්වරු කියලා කියන්නේ දානි කියන කාරණාව සීල ඒ වගේම සීලේ දානි කියන කාරණාව බුදුරණා දේශනා කරන දානි කියන එක හොඳටම පුරලා තියෙන කෙනා. දිව්‍ය ස්වභාවයට යනකොට. ඊට පස්සේ සීල කියන එකත් එක මට්ටමකට හදලා තියෙන්නේ. ඒකත් එක තමයි කෙනෙක් දිව්‍ය ස්වභාවයට යන්නේ. දිව්‍ය ස්වභාවයට ගියාට පස්සේ එයා ඒ කියන්නේ අපි ගත්තොත් මනුස්ස ලෝකේ ගොඩාක් සල්ලි තියෙන කෝටිපතියෙක් වගේ. එතකොට එහෙම මිනිස්සු පොඩි පොඩි බිස්නස් කරන්නේ. පොඩි පොඩි බිස්නස් කරන්නේ. රුපියල් 50 ඒවා පොඩි පොඩි ඒවා කරන්නේ. මොකද ඊට වඩා එයා බිස්නස් ලොකු බිස්නස් කරපු මිනිස්සෙක් කරන මිනිස්සෙක්. ඒ වගේ දෙව්වරු අර රහතන් වහන්සේලා බුදూరు ඉන්න වෙලාවේ පිටිපස්සේ මැරලා දන් දෙන්නේ. මොකද එයා කෝටිපතියෙක් වුණත් එයා දන්නවා මේක මහා මට ජීවිතේට හම්බෙන්නේ නැති සසරේ හම්බෙන්නේ නැති අවස්ථාව කියලා. ඒ ගාය නැති වුණාට පස්සේ දෙවරු ඒ විදිහට පන්නලා කරන්නේ නැහැ හැබැයි දෙවරුත් මල් පූජා කරනවා මිනිසුන්ට සමාජලට උදව් කරන අවස්ථාවල්, ඒ කියන්නේ දානය කියන කාරණාව කරන අවස්ථාවල් තියෙනවා බොහොම අල්පයි. අර දැන් අවුරුදු 100කට විතර කලින් අර එක ස්වාමීන් වහන්සේ නමක විස්තරයක් තියෙනවා තායිලන්තේ. ඒ ඒ ස්වාමීන් වහන්සේ එක ගමකින් අනික් ගමට වටනවා මගේ පොතේ තියෙන උන්වහන්සේ ජීවිත කතාව ගැන කියන පොතේ. යනකොට මග ඒ දවස් දෙකක් කෑම නැහැ. දවස් දෙකක් කෑම නැතුව තුන්වෙනි දවසේ කොහොම හරි පණ නැතුව යද්දි මේ මුන්නාන්සේ කල්පනා කරනවා මේ දුර අර ඊළඟ කැලෙන් ඊළඟ ගමට එච්චර දුරයි. ඊට පස්සේ කල්පනා කරනවා මේ අනේ දෙවි කෙනෙක්වත් උදව් කරන්නේ නැහැනේ මෙහෙමයි කියලා එහෙම කල්පනා කරනවා. කල්පනා කරලා පොඩ්ඩක් යනකොට ගහක් මුල මිනිසෙක් ඉන්නවා. සාමාන්‍ය මිනිසෙක් ගවයසක මිනිසෙක් කියනවා ගහක් මුල ඉන්නවා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේට ඒ කියන්නේ දාන මෙහෙම පෙන්න කතා කරන්නේ නැහැ කියනවා. කතා කරන්නේ නැතුව දාන එකක් තියෙනවා. අපි දාන සාමාන්‍ය සංසල කන කෑම එකක් තිබිලා තියෙනවා. ඊට පස්සේ එයා බෙදුවා කියනවා ඒකේ විස්තරේ තියෙනවා මේ ඒක පොඩ්ඩක්වත් වැඩි වුණෙත් නැහැ කියනවා පොඩ්ඩක්වත් මදි වුණෙත් නැහැ කියනවා හරි ගානටම තිබ්බා කියනවා ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා මම ඒ වෙලාවේ මම දවස් දෙකක් බඩගින්න හිටියේ හින්දා දන්නේ නැහැ මං ජීවිතේට එහෙම කෑමක් කාලා නැහැ කියනවා කෙරස උන්වහන්සේ කියනවා අර දැන් දවස් දෙකක් බඩගින්න හිටපු හින්දා දන්නේත් නැහැ එච්චර ප්‍රණීතයි කියලා තේරෙන්නේ නැත්නම් ඒක ඒ විදිහට එච්චර ප්‍රණීතව තිබුණාද කියලාත් ගාණක් නැහැ හොඳටම බඩගින්න ඉන්න කෙනෙක් හින්දා ඊට පස්සේ එහෙම ඊට පස්සේ ගම් මේ අහනවා මේ මොකද්ද ගමට ඊට පස්සේ කතා කරනවා මේ කියනවා අද හවස වෙනකොට ගමට යන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ කොහෙන්ද ඉඳන්ද ඔයා ආවේ කියලා අහද්දි මෙහෙම කරලා උඩට ඇඟිල්ලක් පෙන්නවා කියලා. ඇඟිල්ලක් උඩට පෙන්නවා කියලා. එතකොට සමාජලාට යාපු දෙවි කෙනෙක්. අර අය එන්නේ අර මේ අසන්නකමට දෙන්නේ අනුකම්පාවෙන්නේ අර භික්ෂුවගෙන් අනුකම්පාවෙන්. මම මේ භික්ෂුව පිටිපස්සේ ගිහින් පින්ඩස් කරගන්න ඕනි කියන එකෙන් නෙමෙයිනේ. කියන්නේ ඒ කාලේ රහතන් වහන්සේලාගේ දන් දීපු කෙනෙක් වෙන්න දැන් දිව්‍ය ලෝකේ. දැන් ඔය ඇවිල්ලා දුන්නේ අර ස්වාමීන් වහන්සේ ගොඩාක් අසරණ අපහසු වෙන්න හින්දා මම උදව් කරන්න ඕනි මෙයාට කියලා ඉල්ලීමකුත් මේ ස්වාමීන් වහන්සේ කරානේ. ඒකට අනුග්‍රහයක් වශයෙන්. ඒ හින්දා දෙවරුත් දෙවරුත් දන් දෙනවා ඒ විදියට. දෙවරුන්ටත් අර දැන් මේ කාලේ අර අපිනුත් අහපු ප්‍රශ්නයක් තිබ්බයි කෙනෙක් දෙවරුන්ට පින් කරන්න බැරිද කියලා. දෙවරුන්ට හොඳට පින් කරන්න පුළුවන්. ඒයි කුසල් සිතේ අංග සකස් වෙනවා නම් කාගේ හරි හිතක ඒක ඒ ඒ ඒ සිතට අනුව විපාකයක් සකස් වෙනවා. එතකොට දානය සම්බන්ධ දෙවරු මල් පූජා කරන අවස්ථාවල් තියෙනවා. ඊට පස්සේ එතකොට ඒක දානට වැටෙන එකක්. ඊට පස්සේ දෙවරු සීල පුරුදු කරන අවස්ථාවල් තියෙනවා. හිත පිරිසුදු පවත්වන්න උත්සාහ කරන අවස්ථාවල් තියෙනවා. ඒක සීලට වැටෙනවා. දෙවරුන්ගේ භාවනා කරන කොටසකුත් ඉන්නවා. ඒක භාවනාවට වැටෙනවා. ඒ හැම එතකොට දෙවරුන්ට දාන සීල භාවනා තුනම කරන්න පුළුවන්. මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඒක කරන ප්‍රවණතාවය බොහොම අඩුයි. මොකක් කරාට සෑයවල් වලට එහෙම දෙවරු බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට එහෙම දෙවරු වන්දනා කරමින් ලොකු පූජාවල් කරනවා. manuss ලෝකෙට ඇවිල්ලා කරන්නේ නැත්තේ ඉච්ඡර සල්ලිකාරයට අර අර ඒකේ ආයෝජනය කරන තරම් දෙයක් දකින්නේ මේ. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඊට පස්සේ සමහරලාවට භූත ලෝකේ ඉන්න අපි හිතමු තිරිසන් සත්තුන්ට අමතරව මිනිස්සු තිරිසන් සත්තු ඇරෙන්න තව പ്രേත ලෝකේ ඉන්න අය, ඒ වගේ විමාන ස්වභාවයේ ඉන්න නැත්නම් භූත ලෝකේ ඒ වගේ ස්වභාවයේ ඉන්න අය මිනිස්සුන්ට උදව් කරමින් පින්ඩස් කරනවා. යහපත් දේවල් වලට උදව් කරමින් එතෙන්ට වෙන වෙන වෙන බාධාවල් අයින් කරමින් එයාගේ වැඩේ කටයුතු සාර්ථක වෙන්න උදව් කරමින් පින්ඩස් කරගන්නවා. විශේෂයෙන්ම අපි හොඳ පිරිසුදු චේතනාවෙන් මොනවා හරි අපි හිතමුකෝ සෑයවල ඉදි කරන ඒවා ඊට පස්සේ ආරණ්‍ය සේනාසන හදන ඒවා ඒ වගේ යහපත් දේවල් කරනවා නම් අර අපිට පිටිපස්සෙන් ගොඩාක් පිරිසක් මනුස්ස නොවන, තිරිසන් නොවන, ඉහළ දිව්‍ය ලෝකවලත් නොවන පහළ දෙවිවරු වෙන්නත් පුළුවන්, ඊට පහළ මට්ටමේ අය වෙන්න පුළුවන් පිටිපස්සෙන් උදව් කරන කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියත් ඒ උදව් කරමින් සතුටු වෙමින් ඒක පින් රැස් කරනවා. පැහැදිලිද රාජ්? පැහැදිලි ස්වාමීනි. ඔව්. එතකොට ඒක ඒ කොටස පේන්නේ ඒ කොටස පේන්නේ අපිට. ඒ වුණාට අපිට මේ සමහර සමහර අත්දැකීම් තියෙනවා. ඒවත් එක දන්නවා. ඒක ඒකාන්තයෙන් කරනවා ඒ කට්ටිය. සමහරලාට අසනීප වගේ වෝද කරනවා. සමහරට ඊට අවශ්‍ය දේවල් ටික මේ සකස් වෙලා එනවා. ඒ වගේ ගොඩාක් ඒ පැති තියෙනවා. සාමුණාදහන් තියෙනවා. හාමුදුරනේ තව පොඩි ප්‍රශ්නයක් මේ දැන් අපි දැන් මේ ආර්ථික වශයෙන් දැන් 105 කියලා අපි මේ මේ මේක කරපුවාම පැනවුවාම අපි ආර්ථිකතින් ගන්න දැන් අපි දැන් කාට අපි අපේ වෙලාව දෙනවා අපේ යම්කිසි උත්තරතාවයක් තියෙනවා නම් ඒකෙන් උදව් කරනවා ඒකත් යම්කිසි දානයක් නේද වෙලාව දෙනවා කියන්නේ කාලය කාලය දෙනවා අපේ කාලය වෙන කාට හරි දෙනවා මොකක් හරි අවු ගන්නනවා කියලා කිව්වකෝ හරිද මොකක් හරි අර උදව්වක් කරලා දෙනවා මොකක් හරි දෙයක් කරන්න ඒ ඔක්කොම ශ්‍රම දානනේ. ශ්‍රමය. ඒ කියන්නේ අපි කාලය දෙනවා කියලා කියන්නේ අපි එයා වෙනුවෙන් යමක් කරනවා කියන කාරණාවන්නේ. කාලය දෙනවා කියලා අපි නිකන් නිදා ගන්නව නෙමෙයිනේ අපි එයා වෙනුවෙන් මොකක් හරි මොකනක් දෙයක් කියලා දෙනවා. ඊට පස්සේ නැත්තම් එයාට මොකක් හරි කාරණාවකට උපකාර කරනවා. ඒ ඔක්කොම ශ්‍රම දාන වෙනවා. එතකොට ඒ කාරණාවත් ඒ විදිහම තමයි. එතකොට ඒ කාරණාවෙදි හිතවල් හිතකව තින්න ඕන විදිහ අරක තමයි. දාන කිව්වහම මේ ඒ කියන්නේ අර ඒක කරන්නත් ඕනේ හරිනම් චිත්තාලංකාර චිත්ත පරික්කාර වෙනස තමයි. එයාගේ සිහිය නුවණ වීරිය වැඩෙන දිහා බල බල තමයි කරන්න ඕනේ. ඒ ධර්ම දේශනාව කරන්නත් ඕනේ එහෙමයි. මේ ධර්ම දාහනේ මේකට කියන්නේ. දැන් මේ කරන එක ධර්ම දාහනේ. එතකොට ඒකත් චිත්තාලංකාරය චිත්ත පරික්කාරය පිණිස කරන්නේ. ධර්ම දාණය මං හිතන්නේ මාර්ගපල්ලා වීරිකයි රාතන් වහන්සේ මාර්ගපල්ලා වීරිකයි එතනින් උඩ කෙනෙක් හරි පින් දැස් වෙන්න කියලා. අනේ මේකේ මට පින්ඩස් වෙලා මෙහෙම මොකක් හරි වෙන්න කියලා අර සාමාන්‍ය මිනිස්සු හිතන දේ ජීවිතේට බන කියන්නේ. බන කියන්නේ. හැබැයි ඒ අය බලනවා ධර්ම දේශනාව හරහා චිත්තාලංකාර චිත්ත පරික්කාරය ඒක හැදෙනවද කියලා බල බල තමයි බන කියන්නේ. ධර්මතාවේ. ධර්මතාවේ. රහතන් වහන්සේලා ගෙතට පිටලා ඉන්නවා. අනික් කෙනා ඒ දිහා ඒක මානසිකත්වයේ තියාගෙන තමයි කරන්නේ. ඒකත් එක දැන් මම මේ ඒක සාමාන්‍ය කෙනෙක් කරද්දී ඉතින් එහෙම තමයි. එහේ. තම මොනවද අහන් තියෙන්නේ? අවසරයි ස්වාමීන් වහන්සේ. මේ මේ ළඟදී මේ දානයක් තිබුණා. ඉතින් ඒ දානේ දානේ සඳහා ගියාම වැඩි වශයෙන්ම මගෙන් කෙරෙන ප්‍රධානම කාරණාව තමයි ඒ টয়ලට් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ තියෙනවා මට පුළුවන් විදිහට ඒවා බේත් ඔක්කොම ගෙනහිල්ලා මම ඒවා සෝදනවා සමහරවල්ලාට තවත් අයත් මට උදව් කරන අවස්ථා තියෙනවා ඉතින් දැන් මේ සැරේත් මම ඒ අවශ්‍යතා ඒ ඔක්කොම දේවල් අරගෙන ගිහිල්ලා මගේ දැන් හිත මට දැන් අර කෙලින් සාමාන්‍යයෙන් ඒ වගේ දෙයක් කරන්න තරම් ශක්තිය මදි මගේ හිත එහෙම කියනවා ඊට පස්සේ මම කරපු වැඩේ ඒක පැත්තකින් තිබ්බා මේ කාඩ් පේන්න සෙනකට කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් මේක ගෙනihin මේ টয়ලට් එක සෝදයි කියලා. ඊට පස්සේ දැන් ඕක තිබුණා මේ පැයක් හමාරක් තිබුණා. ඉතින් එහෙම දෙයක් ඉතින් පේන්නේ මට. ඊට පස්සේ මට අවශ්‍යතාවයක් වුණා ඒ පැත්තට යන්න. ඊට පස්සේ මම අර අර අරත් මේ එක ඊට පස්සේ අර බේත් ද්‍රව්‍ය බ්‍රෂ් ඔවත් දැන් අරගෙන වෙන කෙනෙකුට කිව්වා අනේ මේක මට ගෙනත් දෙන්නකෝ කියලා මම ගෙනිහිල්ල වෙලා මං මොකද කරන්නේ මට ඉතින් පුළුවන් විදියට මගේ අර අතකුත් තනිපෙන අනිත් මට පුළුවන් අනිත් අතින් මං ඒක අර වෙනදා තරම් සුද්ධ කරන්න තරම් අතුල්ලන්න තරම් අමාරුයි මට ඒ වුණත් මගේ හිත කියනවා අනේ මං මේක කරොත් මේ පින කරොත් මේ එන අය බොහොම පැහැදීමෙන් මේ මේ මේක පාවිච්චි කරනවා ඒ නිසා මම ඒ අය සඳහා මේ පින කොහොම හරි කරන්න ඕනේ කියලා මට පුළුවන් විදියට මම ඒක කරලා මේ ඒක කරා ඒ අවස්ථාවේදී. එතකොට ස්වාමීන් වහන්සේ මට එතනදී අර චිත්ත පරීක්ෂා පරිස්කාරයේ එහෙම කියන්නේ ඒ ඒවා මට එතන අයිති වුණාද නැත්නම් මං අර පසුබාලා පස්සේ නැවත ගිහිල්ලා මේ පින්කම කරේ. එතකොට ඒකේ කුසල අඩු වැඩි වීමක් වෙනවද එතන? ඔව් ඒක අපි මෙහෙම බලමු අම්මා දැන් අපි චිත්තාල් අපි දැන් මේ ඇත්තරම තාම කතා කරන් ඉන්නේ ධර්මතා ටිකනේ ප්‍රායෝගිකව කරන එක තාම හරියට කතා කරේ නැහනේ. නේද? මේක ප්‍රායෝගිකව කොහොමද කරන්න කියන එක කියන්නේ ප්‍රායෝගිකව කරනකොට වෙන්න ඕනේ මෙන්න මේ විදිහයි කියන එකයි තාම කතා කරන් යන්නේ. ප්‍රායෝගිකව කරන්නේ මෙහෙමයි කියන කතා කරේ නැහැ. එතකොට අපි ඉස්සරහට බලමු. එතකොට ඒ කාරණාවේ ඉදිරි දේශනාවේදී අපි <clears throat> කතා කරනවා මොකද මේ කරුණු ටික නැතුව ඒක කතා කරලා වැඩක් නැහැ. අපි නිකන් මෙන්න මෙහෙම හිතන්න මෙහෙම හිතන්න කියලා හිතන්න ඕනේ විදිහ ගැන කතා කරා කියලා ඊට පස්සේ චේතනාවක් මෙහෙම විතර ප්‍රබල කරන්න ඕනි කියලා කිව්වට වැඩක් නැහැ. මෙතන අපි මොකටද මේ ඉලක්කේ නැත්තම්? ඒ කියන්නේ තව විදිහකින් කියනවා නම් මම එකයි කිව්වේ දැන් අර දුනුවායක දුන් මේ කියන්නේ විදින ඉලක්කයක් නැතුව එයාට ඉලක්කෙ පෙන්වන්න නැතුව එයාට ජවය ගන්න මෙහෙම ජවය ආරම්භ විදින්න ඊට පස්සේ තව මෙන්න මෙහෙමයි අඩි තියන්නේ මෙහෙමයි හුස්ම ගන්න කියලා ඒව කිව්වට වැඩක් නැහැ. ඉලක්කෙ පෙන්වන්න නැතුව. එතකොට දැන් පෙන්වුවේ දැන් මෙච්චර කල් මේ දේශනාව ටිකෙන් පෙන්වුවේ ඉලක්කෙ. මුලින්ම දේශනාවේ තමයි ඉලක්කෙ පෙන්වුවේ. ඊට පස්සේ එක එක ඉලක්කෙ හරියට ගන්නකොට මෙහෙමයි අල්ලන්න ඕනේ මෙහෙමයි කියලා අර දුනුවායකේ තියෙන්න ඕනේ අපි පිටින් බලපුවාම පේන ස්වභාවය තමයි මේ පැහැදිලි කරන්නේ. චිත්තාලංකාරයේදී මේ මේ කරුණු වෙන්න ඕනේ මේ මේ කරුණු වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ඕක ප්‍රායෝගිකව කරන හැටි තමයි කියන්න තියෙන්නේ. ඒ කාරණා. ප්‍රායෝගිකව කරන්නට කියලා වැඩක් නැහැ. ඉලක්ක ගැන කියන්නෙත් නැතුව ඒක වෙන්න ඕන විදිහත් කියන්නේ නැතුව කියවුවහම ප්‍රායෝගිකව වෙන මොනවා හරි කරනවා. එහෙම. ඒ හින්දා අපි ඒ ඊළඟ සතියට එනකොට ඒ කරුණු පැහැදිලි කරගන්නවා. තාම මොන අදහන් තියෙනවද? අවසරයි ස්වාමීන් වහන්ස. ඔව්. ස්වාමීන් වහන්ස දැන් අපේ පුංචම කිපු විදිහට ඒ වගේ දානයක් දෙන්න අපි අරමුණු කරන් ඉන්නකොට අපි මාසික වැටුපේ මුලක් වෙන් කරනවා මේ දාණයට අවල් මේ ගන්න කියලා. ඔව්. ඊළඟට අප ශ්‍රමය විඳන් කරලා ඒ තමයි අවශ්‍ය අවශ්‍ය නැති ශ්‍රම උනත් ඒ හුඟා දැන් අපි උදාහරණයක් විදිහට අපි දර කපල වෙරලා ඒ දර කපල වෙර මුදල ලී අලවි කරලා ඒකෙන් ලැබෙන මුදල් මම මේක මේ මගේ ශ්‍රමණක්තිය මහන්සි වෙලා මේ පූජාවට සම්බන්ධ කරලා මම මේ කරන්න කියලා ඒ වගේ ඒ වගේ හැඟීම් වලින් බරව ඒ වගේ කටයුතුකට සම්බන්ධ වුණොත් ඒක චිත්ත අලංකාරය සඳහා යම් කිසි දෝවක් වෙනවද? ඔව් ඒක වටිනවා. නේද? දැන් අර මොකද්ද? <clears throat> අර ඉස්සර කරන්නේ දානි පිණිස කියලා අර හාල් ටික ගන්නකොට එකෙන් හාල් ටික අරගෙන ඉස්සර ගෙවල්ව තිබ්බ කියනවනේ. අපේ ගෙදරත් මට මතකයි එහෙම එකක් තිබුණා ඉස්සර. මේ හාල් හාල් ටික හාල් උයන්ඩ හාල් ගන්නකොට හාල් ටික අරගෙන ආයෙකෙන් මිටක් අරගෙන දානවා වෙනම මුට්ටියකට. ඒක දාන පිරිස කියලා. ඒ අර නිතර නිතර නිතර ඒක අත්හැරීම පුරුදු කරන්න. එහෙම. එතකොට ඒ වගේ ඒවා. ඊට පස්සේ දැන් ඔය කිව්වා වගේ අපි මොනවා හරි දෙයක් මේ මේ පාර අස්වැන්නේ මේ ටික විකුණලා මේක දාන්න තියාගන්න ඕනේ. කියලා ඒක අර එහෙම කරනවා. සමහරව අපි දන්නවා එකපාරක් එකිනෙක කර අපේ තේ ඥාති කෙනෙක් එයා මේ පලා වැව්වා. පලා මොනවා හරි දාන්න හදන්න ඕනි කියලා වල මොකක් හරි පලා වර්ගයක් වවලා ඊට පස්සේ ඒක අරගෙන තමයි දාන්න හැදුවේ. එතකොට ඒ වගේ හරි වටිනවා. මොකද එයා දාන වෙනුවෙන් ඒ ඒ චේතනාව මුල් කරගෙන ඒ කියන්නේ චිත්තාලංකාරය කොටස තේරුම් ගන්න නැති වුණාට අඩුම ගානේ ඒ චේතනාව මුල් කරගෙන එයා නොඑක් නොඑක් නොඑක් දේවල් ගොඩාක් ඊට සම්බන්ධ හිතවල් පවත්නවා. අත්හැරීම පිළිබඳව දානි පිළිබඳ ඉලක්ක තියාගෙන එයා අනිත් පොඩි පොඩි පොඩි පොඩි දේවල් වලදී ගොඩාක් ඒ හිත පවත්වනවා. එකතු කරගෙන. එතකොට ඒ හිතට වෙන වෙන විපාක සකස් වෙවි අන්තිමේදී සංපයුක්ත විපාකයක් සකස් වෙනවා. ඔක්කොම එකතු වෙලා විපාකයක් එනවා. ඒ හින්දා ඒක වටිනවා. අර ඇඳුම් මහන මිනිස්සයත් මං හිතන්නේ එහෙම එකක් කළ දෙන්නේ උදේවරුේ මම ඇඳුම් මහන ඒ ඒකෙන් මම දානි පිණිස කියලා හිතනකොට ඒ බාහනක ඇඳුමක් මිනිස්සේ ගේනකොට ඒ මිනිසට සතුටුයි. ඊට පස්සේ ඒක මහානකොට සතුටු වෙන්නේ. එතකොට එයා තනිකර කුසල් සිත් ගොඩාක් හදනවා දේවල්. මම මේ පිණිස මෙහෙමයි මෙහෙමයි කරන්න කියලා ඉවරලා මේ ඒක එතකොට ලොකු ඒකේ දෙයක් තියෙනවානේ. එහෙමයි ස්වාමී. ඒ හින්දා මිනිස්සු දානේ පිණිස කියලා ඉවරලා එහෙම දේවල් කරනවා නම් ඒකේ ලොකු දෙයක් තියෙනවා. එහෙම කරලා අපේ හඳුරන්නේ දාන දෙන අවස්ථාවේත් ලොකු සතුටක් ඇති වෙනවා. ලොකු සතුටක් ඇති වෙනවා. ඇයි ඒ කලින් ගොඩාක් ලොකු සතුටක් ඇති වෙන විදිහට ඒ කියන්නේ ඒ සිත් කලින් ඇති වුණා ගොඩාක්. ඒ සිත් ඇති වුණු හින්දා ගොඩාක් ඒ වෙනුවෙන් තමන් වෙහෙස මහන්සි වුණ හින්දා ඒකේ සතුටක් අවසන් දෙනවා. ඒක හරි. තාමුණ අදහන් තියෙන. <coughs> එහෙනම් ප්‍රශ්න මොකුත් නැහැනේ. එහෙනම් එහෙනම් ওই කාරණාව ඔහොම බලන්න මේ ආ ඊට පස්සේ අර පොඩි අර ඒ කාරණාවත් මම කියලාම අවසන් කරන්න එතකොට කවුරු හරි කෙනෙක් ගේ හිතේ එයාගේ දැන් දාණයෙන් දාණයෙන් වෙන්න ඕනි කෘත්‍ය ඒ කියන්නේ මොකද්ද කුසලයේ කුසලයෙන් වෙන්න ඕනි කෘත්‍ය අර කියන්නේ අර අපි කතා කරේ ඒකෙදි කියනොත් අකුසල විද්වංශන රසං අකුසලය නැති වෙනීම අකුසලයේ කියන හිතේ තියෙන පංච නීවරණ මට්ටම අයින් අයින් වීම තමයි ඒකෙන් වෙන්නුන් කෘත්‍යය. ඊට පස්සේ ඒ වෙනුවෙන් කළ යුතු දේ තමයි යෝනිසමනසිකාරය කියලා කිව්වා. එතකොට කවුරු හරි කෙනෙක්ගේ හිතේ අර කිව්වාගේ ඒ කියන්නේ සොම්නස කියන එක උපදින් නැත්තම් ඒ දාන දෙනකොට ඒ හින්දා මම උපේක්ෂාවෙන් හිටියා කියලා හිතන්න යන්න එපා පටන් ගන්න කෙනෙක්. ඒ එහෙම එයාගේ හිත සොම්නස් උපදින්නේ නැත්තේ එයාගේ හිතේ ප්‍රමුත්ත බව නැති හින්දා. ප්‍රමුත්ත බව තියෙන කෙනාගේ හිත ප්‍රීතිය උපදිනවා කියනවා බුදුනාස. ප්‍රමුදිත බව කියලා කියන්නේ නැවුම්. නැවුම් අර ගොරෝසු අකුසල් අයින් වෙලා මේ හිත මේ අර කුසලයෙන් කුසලයෙන් මේ හිත ඔසවන්න පුළුවන් විදිහට මේ අර තියෙන්නේ. අර පැහැදිලි නේද? අපි හිතමුකෝ නිකන් අපි හිතමුකෝ මොකක් හරි දැන් ඒ කියන්නේ ඒක මම හිතනවා මට මේ වෙලාවේ උදාහරණයක් එන්නේ උදාහරණ මහ විස්තර ඉතිය උදාහරණයක් එන්නේ අපේ හිත කුසලයේ කුසලයේ අංග යෙදෙනකොට හිතේ සොම්නස ඇති වෙලා එසවෙනවා නම් ක්ෂණිකව ඉක්මනින් වහාම ඒකට හේතුව තමයි අපේ හිතේ ගොරෝසු අකුසල මට්ටම අඩු එක. එතකොට ගොරෝසු අකුසල මට්ටම අඩු නම් එයාගේ හිත නැවුම් සැහැල්ලු සැපවත් ස්වභාවයක් අවම මට්ටමක දකින්න ලැබෙනවා. ඒක සීලයෙන් සකස් වෙච්ච එකක්. සීලය පුරුදු කිරීම ඔස්සේ මෛත්‍රී උපේක්ෂාව ඔස්සේ සකස් වෙච්ච මට්ටමක්. පදනම් මට්ටමක්. ඒකට කියනවා ප්‍රමුත්ත හිත කියලා. ඒතකොට ප්‍රමුත්ත හිතේ අර වගේ දාන පිරිස කටයුත්තක් කරනකොට චේතනාව පහළ කරනකොටම ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිය පැතරේ සිට නමුනවා. නැමුණු නැඹුරු වෙනවා. ඒකට ඒකට කියනවා සොම්නස්සාග සොම්නස උපදිනවා කියලා. ඒ එතකොට කාමාවචර කුසාසිත 8යි. තියෙන්නේ. දන් දෙනකොට සිල් රකින්නකොට භාවනා කරනකොට කාමාවචර මට්ටමේ භාවනා. එතකොට ඒකේ හිතේ සොම්නස් උපදින්නේ නැත්නම් ඒකට හේතුව ඒ හිත උපේක්ෂා සාගත වීම නෙමෙයි. සාමාන්‍ය කෙනාගේ මොකද නැත්නම් සාමාන්‍ය කෙනා රැවටෙනවා මගේ මේ හිත උපේක්ෂාවේ තියෙන හින්දා තමයි මගේ හිතේ මේ සොම්නසට යන්නේ නැත්තේ කියලා. එහෙම නෙමෙයි. එහෙනම් එයාගේ හිත තියෙන්න ඕනේ අර ඒ කියන්නේ අර කොහොමත් කලින් අවශ්‍ය වෙලාවට සොම්නස් උපදවන්න පුළුවන් වෙන්නත් ඕනේ. එයාගේ සිහියයි නුවණයි ගොඩාක් ප්‍රබල වෙලා හිත එකඟතාවයේ තනිකර පවත්වන ඕන එකඟතාවයේ ඉලක්ක වෙලා එතකොට සොම්නස ඔය විදිහට ඇති නොවෙන්න පුළුවන්. ඒක පැහැදිලිද? ඒ කියපු කාරණාව. ඒ කියන්නේ ආධුනික කෙනාගේ හිතේ ප්‍රමුත්ත වෙලා ප්‍රීතිය උපදින්න ඕනේ. දැන් ඊට පස්සේ අපි හිතමු හොඳ හිත සමාධිමත්ව පවත්වන කෙනෙක් කියලා හිතමු. සමාධිමත් හිතක් පවත්වන හොඳ එකක හොඳ සීනුවණින් සමාධිමත් හිතක් එයා පවත්වනවා නම් එයා සමහරවිට මේ සමාධියෙන් එළියට එන්න අකමැති අර කටයුතු කරාට අර ප්‍රීතිය කියන එක එයාට හිතේ ගොරෝසු එකක් කියලා. ඊට වඩා තියෙන මට්ටම සැහැල්ලු සැප සැහැල්ලුත්වත් එක තියෙන සමාධි මට්ටම එයාට ඊට වඩා උසස් කුසලයක්. එතකොට ඒහිත් උපේක්ෂා සාගතයි එතකොට. ඒහිත් උපේක්ෂා සාගතයි. ආධුනික කෙනාට සොම්නස් උපදින්නේ නැත උපේක්ෂාගත හිතෙන්න එහෙම විදිහක් නැහැ. එයාගේ සොම්නස් උපදින්නේ නැත්තේ ප්‍රමුත්ත නැහැ හිත. ගොරෝසු වැඩි. එයා සීල තුලින් ඒක හදන්න ඕනේ. ආය ආය සුද්ධ කර කර සුද්ධ කර කර සීල තුලින් හදන්න ඕනේ. සීල තුලින් හැදුවට පස්සේ එයාගේ හිත ප්‍රමුත්ත ස්වභාවයට එනවා. සීලය ඔස්සේ. ඊට පස්සේ ඒතකොට එයාට දානදි ප්‍රීතිය උපදිනවා. නැත්තම් ඒක පටල ගන්න එපා. නැත්තම් උගක් අය මේ පටල ගන්නවා. හොඳයි එහෙනම්. අපි ඊළඟ දවසේදී මේ එතන ගිහා කරුණු ටික කතා කරමු. තව මම හිතනවා ඊළඟ සතියේ හරි නැත්නම් ඊට පස්ස සතියේ මේ දාන කියන කාරණාව සම්පූර්ණයෙන් කතා කරා වෙනවා. එතකොට ඔබට අන්තිමේදී වෙන්නේ මේ හරීම මේ ලස්සන හේතුඵල ධම බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා කියලා. හරි ලස්සන ඉලක්කයකට ඒ කරුණු කාරණා කියලා තියෙනවා. අර ඒවා එක එක තැන් තැන් වල වැටලා තියෙන්නේ. එක කරුණු ටිකක් මෙතන කියලා තියෙනවා. තව කරුණු ටික අතන කියලා තියෙනවා. එහෙම. ඒතර කවුරු හරි කෙනෙක්ට ඒක බුදුරජාණන් වහන්සේ දැක් අවශ්‍ය වුණු ඉලක්කේ දකින්න පුළුවන් නම් එයාට කරුණු ටික එකතු කරලා පෙන්වන්න පුළුවන්. මේ එතකොට එතකොට අපිට පේනවා හරි ලස්සනට ඒ කාරණා බුදුරණාහි වෙන්න ඕන විදිය කියලා තියෙනවනේ කියලා. හොඳයි. එහෙනම් මේ සියලු දහම් කාරණා ඔබ අප සියලු දෙනාටම ඒ දානය, සීලය, භාවනා කියන කාරණාවල සිහිය නුවණ වීර්ය වැඩිම කියන ධර්මතාවයන් තේරුම් අරගෙන ඒවා ප්‍රබල වෙන විදියට සකස් කිරීම පිණිස ඒ තුලින් චතුරාර්ය සත්‍ය ධර්මයට අවබෝධය පිණිස උපකාර වන සිතක් සකස් කර ගැනීම පිණිසම හේතුපකාර වේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම තිරුවන් සරණයි මුඛාස්වන්දා නිදන්සේ මයා කතම් පුඤ්ඤ සාමිනං අනුමෝදි සබ්බං සාමිනං කතම් පුඤ්ඤ සම්මතා සබ්බං